ඒ පිළිවෙත දැනගන්න ඕනේ. ඒ පිළිවෙතට කියනවා නිර්වාණ මාර්ගය කියලා. ඒ පිළිවෙත දේශනා කරලා තියෙන පිළිවෙත භාවිතා කරන්න ඕනේ. ඒ දැනගෙන භාවිතා කිරීම සඳහා ප්‍රායෝගිකව සිද්ධ කළ යුතු වැඩපිළිවෙලක් හඳුන්වා දීම සඳහායි මේ ධර්ම දේශනා මාලාව සංවිධානය වෙලා තියෙන්නේ. බෞද්ධ මාධ්‍ය ජාලයෙන් සංවිධානය කෙරෙන නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ අරමුණ බොහෝ ධර්ම කරුණු එකතු කර ගැනීම නෙවෙයි. ඒක අත්‍යවශ්‍ය දෙයක්. නමුත් එකතු කරගත්ත ධර්මය තමන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව යොදවා ගන්න භාවිතා කරන්න පුරුදු පුහුණු කිරීමයි ප්‍රායෝගිකව අපේ ජීවිතයට ධර්මයක් එකතු කරගන්නටයි අපි මේ ධර්ම දේශනා මාලාව මාලාවේ ආරමුණ වෙන්නේ. නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ නවවෙනි ධර්ම දේශනාවේදී අපි අදත් සාකච්ඡා කරන්නේ අපේ හිතේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන යම් කිසි ආකාරයක් ගැනයි මුල පළවෙනි ධර්ම දේශනාවේ ඉඳලා නිවන් දැකීම සඳහා අපි කොහොමද පෙළ ගැහෙන්න ඕනේ කියලා සාකච්ඡා කරන්න යෙදුණා නිවන් දකින්න කියන්නේ මොකක්ද අපේ හිතේ මාර්ග සිතක් පහළ කර ගැනීම සඳහා මොකක් කරන්න ඕනද මාර්ග හිතක් අපේ අපේ సంతානයේ උපදින්න අවශ්‍ය කරන අංගයන් මොනවද කියලා අපි බොහෝ වශයෙන් සාකච්ඡා කරන්න යෙදුණා ඊයේ දවසේදී අම්බලට්ටික රාහුලවාද සූත්‍රයට අනුව අපි අපේ කාය කර්ම වාග් කර්ම මනෝ කර්මයන් තවදුරටත් හැම වෙලෙම ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ කියන කාරණාව සාකච්ඡා කරා. එතකොට අද දවසේත් අපි මේ ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ ඇයි කියන විදිහත් ප්‍රත්‍යවේක්ෂා කරන්නේ කොහොමද කියන එකත් තවදුරටත් සාකච්ඡා කරනවා. ඒ මොකද අපිට ප්‍රායෝගිකව මේක කරන්න පුළුවන් හින්දා. අපේ කායිකව සිද්ධ වෙන යම්කිසි ක්‍රියාවක් සිද්ධ වෙනවා නම් වාචසිකව සිද්ධ වෙන යම්කිසි ක්‍රියාවක් සිද්ධ වෙනවා නම් මානසිකව සිද්ධ වෙන යම්කිසි ක්‍රියාවක් සිද්ධ වෙනවා නම් මොන හරි සිද්ධියක් වෙනවා නම් ඒවා ඔක්කොට මුල් වෙන්නේ සිතමයි. එතකොට මේවා අපි අතින් සිද්ධ වෙන්නේ ඒවාට අදාළ කාරණා එකතු වෙන හින්දා. දැන් කාට හරි කෙනෙකුට අපි ගහන්න ඕන කියලා හිතනවා කියන්නකෝ. කාට හරි කෙනෙකුට අපි බයිනවා කියන්නකෝ. බයින්නේ අතීත හේතු නැතුවද ඇතුවද? අතීත හේතු ඇතුව. කෙනෙක් මම කැමති නැති විදිහට හැසිරෙච්ච හින්දා. ඒකෙන් තමයි බයින්නේ. ගහන්නේ එහෙමයි. එහෙනම් ඇයි ඇයි මේ තැනත්තා කාට හරි ගැහුවේ ඇයි ඔයා එයාට ගැහුවේ කියලා අපෙන් ඇහුවොත් අපි කියන්නේ එයා මට බැන්නා. එයා මම එයාට ගහන්න වෙන මට්ටමට එයා වැඩ කරා. වැරද්ද කාගේද එතකොට? වැරද්ද යාගේ. එහෙනම් මම කාට හරි ගහලා අපි හිතමු තුවාලයක් වුණා කියලා මට පෞසිද්ධ වෙනවද නැද්ද? මට පෞසිද්ධ වෙනවා. මට අකුසල් රැස් වෙනවා. මගතින් ප්‍රාණඝාතයක් වුණා කියන්නකො. එහෙනම් මට ලොකු පාපයක් සිද්ධ වෙනවා. ඒ පාපය සිද්ධ වුණේ එහෙනම් කාගේ වැරද්දෙන්ද? එයාගේ වැරද්දෙන්. ඇයි යා මට බැන්නේ? ඇයි යා මං ගහන තත්ත්වයට මාවපත් කරේ? එහෙනම් සම්පූර්ණ වැරද්ද එයාගේ. දඩුවම් විඳින්නේ කවුද? මං. හරි අසාධාරණද නැද්ද? කවුරුවත් වැරදි කරන්නේ කවුරුවත් දඩුවම් විඳින්නේ. කොහොම විදිහට තමයි අපිට මේ ලෝකේ හුඟක් වෙලාට තේරෙන්නේ. කෙනෙක් මට ගහන මට්ටමටම බැන්නා. මට හොඳටම තරහ ගිහිල්ලා මං ගහන්නම් පැන්නා. ඒ බැන්න එක විතරද හේතුව? දැන් ගහන්න හදන සිද්ධිය සිද්ධ වෙනවා දැන්. බැන්න එකමද හේතුව? නෑ මගේ පැත්තේ තරද්දක් තියෙනවා මොකද්ද? බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා ඉන්න කාලේ ධර්මයේ තියෙන කාලේ අතපය හතර කපලා දැම්මත් කෙනෙක් ඇවිල්ලා අපේ හිතේ තරහා මාත්‍රයක්වත් ගන්නෙ නැතුව ජීවත් වෙන විදිහ කියලා දීලා තිනවා. ඒ විදිහට හිත පුරුදු කරගන්න විදිහ කියලා දීලා තිනවා. ඒක පුරුදු කරේ නැති එක කාගේ වැරද්දද? අපේ වැරද්ද. එහෙනම් ලෝකේ හෙල්ලෙනකොට හෙල්ලෙන්නේ නැති හිත සකස් නොකරගෙන හිටපු හින්දා මට මොකද වුනේ? ගහන මට්ටමට මාව පත් වුණා. ගහන මට්ටමට මාව පත් වුණා. තේරෙනවද? එහෙනම් වැරද්ද කාගේද? වැරද්ද මගේ. ඔන්න ඔය ටික අපි තේරුම් අරගෙන අපේ හිත නිවැරදි කරගන්න ඕනේ. දැන් අපි නිවැරදි කරගන්න මත්තෙන් නිවැරදි කරගන්න වැඩපිළිවෙල හෙට උදෑසන හෝ අනිද්දා උදෑසන ධර්මදේශනාවලදී සාකච්ඡා කරන්න ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකින්ද අද දවසේ අපි සාකච්ඡා කරගන්න ඕන අපිට තියෙන මේ ගැටලුවේ தත්ත්වය. මේක මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ මේ ගැටලුව දේශනා කරලා තියෙන්නේ කොහොමද කියලා. මම යනවා කියලා හිතමුකෝ මම වැඩ කරන තැනට. මම හරි සාන්තව තමයි උදේම යන්නේ. හොඳ හිතෙන් යන්නේ, සතුටින් යන්නේ. එයාලට කවුරු හරි ඕන නැති වැඩක් කරනවා දකිනවා. ඒ ඕන නැති වැඩේ කරනවා දකින්න මගේ හිතේ පොඩි කොණිත්නවා වගේ හූරනවා වගේ පුංචි තරහක් එනවද නැද්ද? ආන්ගේ තරහත් එක්ක මට රිදෙනවද නැද්ද? ඒ තරහ මට පහසුවක්ද අපහසුවක්ද? අපහසුවක්. මට ඒක සංසුන් බවක්ද ඇති කරන්නේ නොසන්සුන් බවක්ද? නොසන්සුන් බවක් ඇති කරනවා. එහෙම එකක් වෙනව නේද? ඔව්. අපේ ගෙදර කියලා හිතන්නකො මොනවා හරි සිද්ධියක් වෙනකොට ගෙදර ඉන්න ඔකොටම තරහ යන එකම ගානටද එකම සිද්ධියේදී තරහ යන එකම ගානට නෙවෙයි ඒකත් අපි මතක තියාගෙන අර ආයසරයක් අතෙන්ට යන්න අර තනත්තා හෝ තනත්තිය ඕන නැති වැඩේ දිගටම කරනවා දැන් මට මොකද වෙන්නේ මගේ අර හූරනවා වගේ තියෙන අපහසුයි වගේ තියෙන හිතේ ඇති වෙන අර තරහ ගතිය එන්න එන්න එන්න වැඩි වෙනවා වැඩි වෙලා කොයි වෙලාවක හරි මම එයාට බයිනවා හොඳටම. බයිනවා පරුස වචන කියලා බයිනවා හොඳටම. ඒ පැත්තෙනුත් මට බයිනවා. ওই සිද්ධිය සිද්ධ වුණාට පස්සේ මං ඉන්නේ සැනසීමෙන්ද? හ්ම්. මං ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා මේ සිද්ධිය මං කාට හරි කියනවා. ගෙදර ඉන්න කෙනෙකුට මෙහෙම වුණා මෙහෙම වුණා කියලා. මේ බලන්න කොහොමද කියන්නේ කියලා. මං කාර්යාලයට ගියා යනකොට නුරුස්සන වැඩේ කරා, දිගටම කරා, දිගටම කරා මං හිතුවා දැන් නවති දැන් නවති කියලා නැවතුනේම නෑ මට නේද මට තරහ ආවා මං තරහා ඉවසගෙන හිටියා ඉවසගෙන හිටියා මොකුත්ම කිව්වේ නෑ අන්තිමට ඉදිරිට කොහොමද කියන්නේ ඉවසුවා ඉවසුවා මගේ ඉවසීමේ සීමාව පැන්නා කියලා. සීමාව පැන්න මම හොඳටම බැන්නා. ආ මොකද්ද අපි කියනවා අපි ගැන? ඉවසීමේ සීමාව පැන්නා කියලා. එහෙනම් අපිට තේරෙන්න ඕනේ ඉවසීමේ සීමාවක් තියනවද නැද්ද? හැම කෙනෙකුටම ඉවසීමේ සීමාවක් තියනවද නැද්ද? ඇත්ත කතා කරගන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගලප ගන්න ඕනේ කොහෙටද? අපිට. එහෙනම් අපි ඔක්කොම පිළිගන්නවා අපිට ඕනෑම දෙයක් ඉවසීමේ සීමාවක් තියෙනවා. සීමාව පැනනොත් සියලු වැරදි සිද්ධ කරන්නේ සියලු වැරදි. මං කාමයේ වරදවා හැසිරෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා කෙනෙක්. අවශ්‍ය කරන පරිසරය ඔක්කොම සකස් වෙනවා ඊයසීමේ සීමාව පෑන්නොත් වැරද්ද සිද්ධ වෙන එක නවත්තන්න බෑ. මම බොරු කියන්නේ නැහැ කියලා හිතාන් ඉන්නවා. මම හොරකම් කරන්නේ නැහැ කියලා හිතාන් ඉන්නවා. ඕනම දෙයක් එහෙමද නැද්ද? එහෙනම් මම ඊට කලින් මෙහෙම අහන්න. ජීවිතේ වැඩිපුර වෙලා තියෙන්නේ පින්ද පවුද? වැඩිපුර පවු සිද්ධ වෙලා තියෙනවා කියනවා අපි. එහෙනම් ඒ ඔක්කොම පාපයන් සිද්ධ වුණේ අපේ සීමාව පැන්න හින්දාද නැද්ද? එහෙනම් පව් කරනවා නෙවෙයි පව් කෙරෙනවා වාගේ. මම අද කිව්වොත් බොහෝ විශාල විපාක තියෙනවා නේද පව් සිද්ධ වුණාම. අද ඉඳන් පව් නොකර ඉන්න පුළුවන්ද? අඩුම ගානේ පංචශීලය රකින්න පුළුවන්ද කියලා අහුවොත්. අද ඉඳන් එක සිල්පදයක්වත් කඩන්න නැතුව පංචශීලය රකින්න පුළුවන්ද? කිවිසුන් සද්දයක්වත් එන්නේ නැහැ මහපො. හරි. එහෙනම් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒ ප්‍රශ්නේ තේරුම් ගත්තේ නැහැ. පන්සිල් රැකගෙනම ජීවත් වෙන්න කැමතිද කියලා ඇහුවා. අන්න ඔක්කොමලා කියනවා මම කැමති. කැමති. එහෙම සීලවන්ත ජීවිතයක් ගත කරන් තියෙනවා කොච්චර හොඳද කියලා. නමුත් ඒ කැමති දේ කරගන්න අපහසුද නැද්ද? අපහසු. ඇයි? ඔන්න ඔය සීමාව පන්නේ හින්දා. සතෙක්වත් මරන්නේ නැහැ කියලා ඉන්නකොට මදුරුවෙක්වත් මරන්නේ නැහැ කියලා ඉන්නකොට මොකද වෙන්නේ? කන වටේ ඇවිල්ලා කැරගිලා තරහ වැඩි කරලා නිින්ද කඩලා ඔය ඔක්කොම කරනකොට නේද? අන්න තරහා කියන කේ සීමාව පැන්නා. පැන්නාම ඉතින් මధుරවා නේද? කුඩු වෙලා යනවා. එහෙනම් අපි දන්නේ නැතුණාට අපේ ළඟ අපේ ළඟ ක්‍රියාත්මක වෙන මොකද්ද එහෙම වැඩපිළිවෙලා තියෙනවා. දැන් අපි බලනවා ඒක ගැන හොඳට විශ්ලේෂණය කරලා. ධර්මය අහන්නේ මොකටද? අපිව තේරුම් ගන්න. අපේ தත්ත්වය තේරුම් ගන්න. අපිට ජීවිතේ දියුණු කරගන්නත් අමාරුයි. එක එක දේවල් වලට අපේ හිත ඉක්මනට ඇදිලා යනවා. එක දිගට වැඩක් කරගන්න අමාරුයි. නේද? නිදිමත වුණත් එහෙම නිදිමතේ සීමාව පැනනොත් ආ ඉන්න තැනක් නැහැ. නේද? ඉන්නේ කොහෙද බණ අහා ඉන්නවද කියලාවත් නැහැ මේ බෙල්ල කඩාගෙන නේද? ලැජ්ජායි බෑ බුදිය ගන්නවා ඉතින්. ඒක තමයි කියන්නේ ඕනම දෙයක ඉවසන්න පුළුවන් සීමාවක් තියෙනවා. දැන් ඒක ගැන අපි කතා කරන්න යන්නේ. මේ සීමාව ඔක්කගේම එකම ගානද? එක එක්කෙනාගේ එක එක්කෙනාගේ වෙනස්ද? වෙනස්. එක්කෙනෙකුට ඉවසන්න පුළුවන් සීමාවට වැඩිය සමහර අයට පුළුවන්. සමහරට ඊට වැඩිය පුළුවන්. සමහරට බොහොම අඩුයි. නේද? ඒ අඩුවට අපි කියනවා පොඩ්ඩක් තා නේද? පොඩ්ඩක් තන්තර අර කියන්නේ කුකුල් කේන්තිකාරයෝ කිය කිය එක එකවා කියනවා. එහෙනම් එක එක්කෙනාට එක එක්කෙනාට වෙනස්. එක්කෙනෙක්ම ගත්තොත් හැමදාම එක ගානද කාලෙන් කාලයට වෙනස් වෙනවද? ආ එහෙනම් ඔන්න අපිට හොඳට තේරෙනවා මේ සීමාව අඩු වැඩි වෙනවා. වෙනස් වෙනවා කියන්නේ අඩු වැඩි වෙනවා. කාලයකට හොඳට ඉවසන්න පුළුවන් අයට කාලයකට බෑ. කාලයකට හොඳට ඉවසන් කාලයකට ඉවසන්න බැරි අයට කාලයකට ඉවසන්න පුළුවන්. එහෙනම් සීමාව වැඩි වෙනවද නැද්ද? සීමාව වැඩි කරන්න පුළුවන්ද බැයිද? ආ එහෙනම් ඔන්න අපිට තේරෙනවා ඔය සීමාව වැඩි කරන්න පුළුවන්. කාගේ හරි සීමාව බොහොම ඉහළයින. ඒක හොඳද නරකද? ඉවසීමේ සීමාව වැඩි නම් කෙනෙක්ගේ. එයා අතින් දේශයකට වැරද්දක් වෙන්නේ නෑ. එහෙනම් ඔන්න අපිට පුළුවන් වෙන්න ඕන නේද මේ ඉවසීමේ සීමාව වර්ධනය කරන්න. නේද? හා. ඔන්න ඔය සීමාව පැනනහම කියනවා අපේ කෙලෙස් ධර්ම වලට විතික්‍රමන මට්ටමට ආවා කියලා. හරි? ක්‍රියාත්මක වෙන ගානට ආවා. ඉස්සලාම උනේ කොහොමද බලන්න දැන් මේ වෙලාව පොඩ්ඩක් හිතන්න මේ වෙලාවේ තරහ යන තියනවාද කාටවත් මාත් එක්ක නෑ නේද මොකක්වත් තරහක් මේ වෙලාවේ නෑ රහතන් වහන්සේලාට තරහ තියනවාද නෑ එහෙනම් රහත් වෙලාවක්ද මේ වෙලාවේ අපිට තරහ නෑ රහතන් වහන්සේලාට තරහ නෑ හැබැයි රහතන් වහන්සේගේ අපේ තියෙන වෙනස මොකද්ද අපිට දැන් නම් තරහ නෑ. අපිට හැබැයි පස්සේ තරහ එන්න තියෙන ස්වභාවය තියෙනවා. නේද? අපිට පස්සේ තරහ එන්න පුළුවන්. රහතතුමයන්න් වහන්සේට තරහ එන්නෙම නෑ. එහෙනම් රහතන් වහන්සේ තරහ එන්නේ නැති තත්ත්වයටපත් වෙලා. අපිට දැන් නම් තරහ නෑ. පස්සේ එන්න පුළුවන්. දැන් නෑමයි නේද? දැන් නෑමයි. නේද? අහන දැන් නෑ. නැත්තම් නෑම තමයි. රහතන් වහන්සේ හරියට ඊටිකොලයක් වගේ. මං හරියට වියලි රෙදි කෑල්ලක් වගේ දැන්. ඉටිකොලෙත් වතුර නෑ. වියලි රෙදි කෑල්ලෙත් වතුර නෑ. පිළිගන්නවද? ඔව් හැබැයි දෙකේ වෙනස මොකද්ද? ඉටිකොලේට වතුර වැටුනොත් උරන්නේ නෑ. රෙදි කෑල්ලට උරනවා. ආන් වගේ රහත් උත්තමයන්න් වහන්සේගේ సంతානයේ තරහ ඇති වෙන්නේ නෑ. ඇති වෙන ස්වභාවය නෑ. මගෙත් දැන් තරහ නෑ. හැබැයි මං රෙදි කෑල්ල වගේ රෙදි කෑල්ලේ වතුර උරන ස්වභාවය තියෙනවා. වතුර එරෙන ස්වභාවයේ තියෙන වෙදි කෑල්ලට වතුර වැටෙන්නේ නැති වෙන තියාගන්න වෙනවා. හරි අමාරුයි ඉතින්. ඉතියෙද්දට එහෙම නෑ මොන තරම් වැටුණත් කමක් නෑ. එහෙනම් රහතන් වහන්සේද ලෝකේ ජීවත් වෙද්දී පරිස්සම් වෙන්න ඕන මන්ද? මම පරිස්සම් වෙන්න ඕනේ. මොකද මට තියෙන තාම තරහ යන හිතක්. තරහ යන තැන් වලට යන්න හොඳ නෑ. නේද? මේ වෙලාවේ තරහ නෑ. හැබැයි තරහ යන ස්වභාවය තියෙනවා නම් අන්න ඒකට කියනවා අනුසය කියලා. හරි? එතකොට දැන් තේරුම් ගන්න ඕන අනුසය වශයෙන් තියෙනවා කියන්නේ එහෙමයි. අනුසය වශයෙන් තියෙනවා. මේ වෙලාවේ රාගය නෑ. රාගය ඇති වෙන ස්වභාවය තියෙනවා. එහෙනම් දැන් රාගය තියෙන්නේ මොන වශයෙන්ද? අනුසය වශයෙන්. ඊර්ෂ්‍යාව නෑ. ඊර්ෂ්‍යාව ඇති වෙන ස්වභාවය තියෙනවා. එහෙනම් දැන් තියෙන්නේ අනුසය වශයෙන්. අනුසය වශයෙන් කියන්නේ තියෙනවද? තියෙනවා නෙවෙයි ස්වභාවය තියෙනවා. රෙදි කැලේ වතුර නැතුව අපි කියනවා වතුර උරන ස්වභාවය තියෙනවා කියලා. ආන් මේ ස්වභාවය තියෙන අපිට හරි අමාරුයි සමාජය ඇවිදගෙන යන්න. ඇයි? උරණ ස්වභාවය තියෙන හින්දා, පේන රූප හින්දා, ඇහෙන ශබ්ද හින්දා, ගන්ධ හින්දා, රස හින්දා, ස්පර්ශ හින්දා මොකද වෙන්නේ? ඊර්ෂියා, ක්‍රෝධ, වෛර, මාන, ඒකුත් ආසාවල්. මේ හැම තැනම ඇවිදිනකොට ඇස් දෙකුත් අරගෙන, කන් දෙකුත් අරගෙන යන්න බෑ. ඉතින් ඒව නැතුව යන්නත් බෑනේ. ඒවා අරගෙන යනකොට දකින දේවල්, අහන දේවල්, විඳින දේවල් හින්දා මොකද වෙන්නේ? හරියට ගැටලුවක් එනවා. මොකක්ද වෙන ගැටලුව? එක එක විදිහට අපේ හිතේ හැඟීම් පහළ වෙනවා. පහළ වෙන පහළ වෙන හැඟීම අනුව අපේ හිත නොසන්සුන් වෙනවා. නේද? කවුරු අපි දිහා රවල බැලුවත් ඇති. ඇඟේ හැප්පුණොත් හොඳටම ඉවරයි වැඩේ. නේද? මේක කුණු ගොඩ වගේ ඇවිස්සෙන ස්වභාවයේ තියෙන එකක්. ඒක හින්දා කවුරු හරි කෙනෙක් අපි අපිට ලොකුකම් කිව්වොත් මොකද කරන්නේ අපි? එයාත් ලොකුකම් කියන්න පටන් ගන්නවා. නේද? ගැලවෙන්න බෑ. දෙන්න දෙන්න අන්තිමට ලොකුකම් තරඟ දැකලා තියෙනවද? එක්කෙනෙක් එකක් කියනවා අනිත් එක්කෙනා ඊට වැඩි එකක් කියනවා. මෙන්න මේ අනුසය වශයෙන් තියෙන ඒ කියන්නේ හැදෙන ස්වභාවයේ තරහ යන ස්වභාවයේ තියෙන හිතක් අරගෙන තමයි අර කාර්යාලයේ වැඩට ගියේ. හරි. ගියාම නුරුස්සන වැඩක් කරා කිව්වෙම එතකොට තරහාව කියන්නේ දැන් නොසන්සුන් වෙලාද නැද්ද? තාම ක්‍රියාත්මක භාවයට ගිහිලා නැහැ. හැබැයි නොසන්සුන් වෙලා. නේද? අන්න ඒ නොසන්සුන් වෙන தත්වෙට අනුසය වශයෙන් තියෙන ඒවා නොසන්සුන් වෙන தත්වෙටපත් වුනහම කියනවා පරිඋත්හාන தත්වෙට ආවා කියලා. හරි වචන තුනයි තියෙන්නේ බය වෙන්න දෙයක් නැහැ. මොනවද? අනුසය පරිඋත්හාන විතික්‍රමණ අනුසය කියලා කියන්නේ දැන් නැහැ හැදෙන ගතිය තියෙනවා. පරිඋත්තාන කියලා කියන්නේ හැදිලා තියෙන්නේ ලෙඩේ හැබැයි එළියට ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ හිතන සංසුම. සීමාව පැනලා නැහැ තාම. හරිද? ව්‍යතික්‍රමණ කියන්නේ මොකද්ද? සීමාව පැනනහට පස්සේ ක්‍රියාත්මක භාවයට යන ගානට වර්ධනය වුණාම කියනවා ව්‍යතික්‍රමණ මට්ටමට ආවා කියලා. ඉතින් අපේ ජීවිතයේ ওই ටික තමයි. නේද? උපතින්ම අනුසයත් එක්කම ඉපදුනා. ආසාවල් ඇති වෙන හිතක් තියාගෙන ඉපදුනා. ටික දවසකින්ම ඒ කෙලෙස් ඉස්මතුණා අම්මා කිරි දීලා කිරි ටික අහකට ගත්තත් තරහ යන ගතියක් ආවා. පොඩි කාලේ නිලෝදයක් දන්නේ මොනව කරන්නද නේද? නමුත් වේතික්‍රමන මට්ටමට එනවා. කෑ ගහන එකනේ අර. නේ? ඊට පස්සේ ක්‍රියාත්මක භාවයට යනවා. දැනටත් එහෙමද නැද්ද? දැන් මොකද කරන්නේ? ඔන්න ඔය වගේ අපේ හිතේ අනුසය පරිඋත් ทาน විතික්‍රමන මට්ටමට හිතවල නේද සිතුවිලි එක එක එක විදිහට ගන්න වැඩ. වෙලාවක්වත් විතික්‍රමන මට්ටමට ගියොත් ඒක ක්‍රියාත්මක භාවයට යන එක නවත්තන්න බෑ. ඉතින් ඔන්න ඔය තුන අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. මගේ ජීවිතය යන්නේ වගේ ජීවිතයක්. අපි හැමදාම දැනගත්තේ ශරීරය ගැන. ශරීරය පිරිසිදු කරන්න තමයි හැමදාම ලෑස්ති කරගත්තේ. ශරීරය හදන්න තමයි ලෑස්ති කරගත්තේ නේද? කොණ්ඩා පීරුවා, ඇඳුම් දැම්මා, එක එක දේවල් කරලා මේ ශරීරය ශරීරය සකස් කරගෙන පාර ගියා. හැබැයි හිත සකස් කරන්න මුකුත් කරේ නැහැ. නේද? එහෙනම් බලන්න ශරීරයෙන් කරන වැඩ පුරුදු කරා අපි. උසපයින් පුරුදු කරා කියන්නේ උක්තිලකේ. ඉස්සෙල්ලාම ටිකයි පයින්න පුළුවන්. ඊට පස්සේ පුහුණු වෙලා පුහුණු වෙලා පුහුණු වෙලා මොකද කරන්නේ? ටික ටික ටික ටික ටික ටික ඒ පණින්න පුළුවන් හැකියාව වර්ධනය කරගන්නවා. එහෙම හැම එකක්ම එහෙමයි. ඇවිදින්න පවා ඉස්සෙල්ලාම පුළුවන්කමක් තිබෙන්නේ නැහැ. කෙලින් යන්න පුළුවන් හරහට යන්නේ. යන්නේ කොහෙවත්? යවෙන්නේ කොහෙවත්? නේද? එතකොට ශරීරය අන්න ඒ වගේ යන්නේ කොහෙවත් යවෙන්නේ කොහෙවත් වගේ තමයි පොඩි කාලේ තිබ්බේ. ෂර්ට් එකේ බොත්තම් ටික දාගන්න කිව්වොත් උඩු පල්ලෙහාට කරලා දාගන්න. කැම ටිකක් අරන් කිව්වොත් මූණ හැමතැනම ගා ගන්නවා. ඒවා ඔක්කොම හදාගත්තා. කොහොම හරි මේ ශරීරය වර්ධනය කරගත්තා. යන්න කිව්වහම යවෙන්නේ කොහෙවත්වත් නම් කණ්ඩ කිව්වහම අතට ගත්ත බට්ටිය මුණ ගෑවෙනවා නම් එයාට ඒක ඒ ඒ ඒ ශරීරේ පුරුදු නැති හින්දා නේද? වර්ධනය වුණ ශරීරය එහෙම නැහැ. දැන් හිත කොහොමද දන්නේ? එක අරමුණක හිත තියාගෙන ඉන්න කියලා කිව්වහම හිතන්න කියන්නේ එකක් මං කියනවා දැන් ශරීරයේ පිළිකුල් ස්වභාවය ගැන හරි නැත්නම් ආනාපාන සතිය ගැන හරි මොකක් හරි එකට හිත තියාගෙන ඉන්න කියලා. එන් දැන් ඉතින් බලන්න හාමුදුරුවෝ කිව්වනේ කියලා තියාගෙන ඉන්න ගන්නවා. මං යන්න කිව්වේ කොහෙවත් හැබැයි යවෙන්නේ වෙන කොහෙවත්. එහෙනම් පොඩි කාලේ වගේ පොඩි කාලේ ශරීරය වගේ තාම හිත ශරීරය නම් වර්ධනය කරගත්තා හිත නම් තාම වර්ධනය වෙලා නෑ එයා පොඩි කෙනෙක් වගේ එයාව පාලනය කරගන්න මට පුළුවන්කමක් ඇත්තේ නැහැ. අන්න බලන්න මෙන්න මේ අනුසය පරිඋත්‍රාණ විතික්‍රමන කියලා තියෙන தත්වයන් වලින් අපි ගැලවෙන්න ඕනේ. අර සීමාව පයින්ට දෙන්නේ නැතුව හිත දිහා බලාගෙන ඉඳලා මෙන්න මගේ හිත දැන් අනුසය වශයෙන් තිබ්බාය මේ අනුසය පරිඋත්‍රාණ தත්වයට පත් වෙලා දැන් තියෙන්නේ දැන් හිත නොසන්සුන් වෙලා තියෙන්නේ. තේරෙන්න ඕනේ. මේ විදිහට තව ටිකක් වෙලා ගියොත් නම් හරියන්නේ නෑ මේකට මොකක් හරි ප්‍රතිකර්මයක් කරන්න ඕනේ කියලා තේරෙන්න ඕනේ. එතකොට වැරදි සිද්ධ කරනවා නෙවෙයි ඇත්තටම අපි ඔක්කොමලා වැරදි සිද්ධ වෙන මට්ටමට යනවා. කලින්ම මේක හදාගත්තේ නැති කී ප්‍රශ්නේ තියෙන්නේ. හ්ම්. දැන් බලන්න ඕනේ කුසලයේ වර්ධනය කරනවා කියලා අහලා තියෙනව නේද? මුළු බුද්ධ ශාසනයේම අරමුණක් දීලා තියෙනවා. මුළු බුද්ධ ශාසනයේ අර්ථ දැක්වීමක් තියෙනවා. සබ්බ පාපස්සකරණං කුසලස් උපසම්පදා සචිත්ත පරියෝධපණං සියලුම බුදුරජාන් වහන්සේලාගේ එකම අවවාදය කුසල් වර්ධනය කරන්න කුසල් වර්ධනය කරන්න කුසල් වර්ධනය කරන්න මොකක්ද දන්නේ වර්ධනය කරනවා කියන්නේ හේව දේවා නේද අපි හුඟක් කට්ටිය මේ හොයන්නේ බුදුරජාණන් වහන්සේලා කුසල් වඩන්න කියනවා මොකද්ද දන්නේ කොහෙද දන්නේ ඒක තියෙන්නේ හොයන්න ඕනේ. නේද? ඇයි අපිට බුද්ධ ශාසනයක් හම්බෙලා තියෙන්නේ? පින්නදි මේ ශරීරය සකස් කරගන්න නම් ඕනෑ තරම් අපිට උපක්‍රම හම්බෙලා තියෙනවා. හිත සකස් කරගන්නයි බුද්ධ ශාසනය. වැරදි කෙරුණොත් නොයේකුත් විනාශ විප්‍රකාර තැන්වල උත්පත්ති ලැබෙනවා. ඒකයි මම හැම වෙලේම කියන්නේ මේක ප්‍රායෝගිකව තමන් කරන්න දැන් පටන් ගන්න ඕනේ. ප්‍රායෝගිකව කරන්න පටන් ගන්න ඕනේ. අනුසය වශයෙන් තියෙන කෙලෙස් ධර්ම නොසන්සුන් තත්ත්වයටපත් වෙලා ක්‍රියාත්මක භාවයට යන එක සීමාවක් පැනනහම නේද එහෙනම් ඒ වෙලාවට අපි කිව්වා සිල් කැඩෙනවා කියලා සිල් කැඩෙනවා විතරද ඔන්න බලන්න අපි තව උදාහරණකින් මේක තේරුම් ගමු අපි කිව්වා ඉවසීමේ සීමාව පැනනොත් කියලා නේද හොඳයි ඔය වෙලාවට දැන් හොද්දටම තරහ ගිල ඉවසීමේ සීමාව පැනනා කියන්නකෝ ඕනේවද කියන්නේ ඇත්තමද කියලා බයින්නේ ඕනේ වුවයි එපා එව්වයි කවදාකවත් නොකියන්න ඕනේ වයි ඔක්කොම කියනවද නැද්ද? ආ එහෙනම් සිහියෙන්ද කියන්නේ? නෑ. සිහියෙන් නෙවෙයි අසිහියෙන්මයි ඒ වෙලාවට කියන්නේ. එහෙනම් ඉවසීම විතරක් නෙවෙයි නැති වෙන්නේ මේ වෙලාවට මොකද්ද නැති වෙන්නේ? සිහියක් නැති වෙනවා. නේද? සිහිය නෑ මොනවා කිව්වද දැන් අපිම පස්සේ හිතෙනවා. කවුරුවක්වත් කවුරුවක්වත් අපිට උපදෙස් දීලා නෑ. හැබැයි පස්සේ හිතෙනවා අපරාධ මම ඒක කිව්වේ. නොකිය ඉඳලා තිබ්බේ. දැන් මේ මම්මයි කියන්නේ. හැබැයි මම්මයි කිව්වේ. මමම කිව්ව දෙයට මමම කියනවා පස්සේ අපරාධ මම ඒක කිව්වේ. එහෙනම් මම ඒ වෙලාවේ කියලා තියෙන්නේ දැනගෙනම සිහිය නැතුව. නේද? මොන කාට හරි ඔය වගේ බැන්න කියලා හිතන්නකෝ ආදරේම කරන කෙනෙකුට. එහෙම බැන්නට පස්සේ අපිට මොකද පස්සේ හිතෙන්නේ? දුක හිතෙනවා. ඒකල මොකද්ද ගන්න తీරනේ? අදිෂ්ඨානයක් ගන්නවා. ආයෙ නම් මම කවදාකවත් ඔහොම වචන කියලා බයින්නේ නැහැ. එහෙම කරලා නැද්ද? කරලා තියෙනවා. ඊට පස්සේ බැන්නෙම නැද්ද? ඒ මොකද ඒ සීමාව පැනනත් පස්සේ මොකද්ද නැති වෙන්නේ? ගත්ත අදිෂ්ඨානය නැති වෙනවා. එහෙනම් මම බලන්නකෝ ඉවසීම නැති වෙනවා. සිහිය නැති වෙනවා. අදිෂ්ඨානය නැති වෙනවා. මෛත්‍රිය ආයකත් නැති වෙනවා. උපේක්ෂාව ඒකත් නැති වෙනවා. නේද? සිහිය නුවණ වීරිය ඉවසීම අදිෂ්ඨානය මේ ඔක්කොම නැති වෙනවා කොතනින් පස්සේද සීමාව පැනනවා ඇත්තටම මම මේ කිව්ව දේ ඇත්තද ඇත්ත ඇත්ත කියලා කිව්වේ මං කිව්වේ හින්දාද නෑ ඔන්න මම මේ ධර්මදේශනා මාලාව ආරම්භයේදීම ඔන්න ඔයගේ කතාවක් කිව්වා අපි ධර්මය අවබෝධ කරගන්න ඕන අන්නේ විදිහට. ධර්මය අපිට ගලප ගත්තොත්. දේශනා කරන ස්වාමීන් වහන්සේ හරි කල්යාණ මිත්‍රයෙක් හරි අහුවොත් ඔය කියපු කාරණාව ඇත්තද? මං කිව්ව හින්දාද කියන්නේ කියලා. මේ අතෝ කියන්නේ අතින් කියවෙන්නේ නෑ නෑ. ඔබ වහන්සේ කිව්ව හින්දා නෙවෙයි. එහෙනම් කොහොමද කිව්වේ? මන් දන්නවා මගේ ස්වභාවය මේක මගේ ස්වභාවයට ගැලපෙනවා. ඔය ඇත්ත කියන්නේ. ඇත්ත කියන්නේ මං ගැනම කියන්නේ. මේ ක්‍රියාකාරීත්වය මෙතන සිද්ධ වෙනවා කියලා. අපේ ක්‍රියාකාරීත්වය ගැනයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. එහෙනම් දැන් ඔන්න තේරුණා. දැන් තේරුණාම ඔක්කොම හරියයිද? තේරුණ පමණින් ඔක්කොම හරියනවද? නෑ. අන්න ඒකයි කියන්නේ ධර්මයේ කරන්න දෙයක් තියෙනවා. බණක් ඇහුවනම් කරන්න දෙයක් තියෙන්න ඕනේ. ඇයි හදන්න දෙයක් තියෙන්න ඕනේ. නේද? දැන් අපි කල යුතු දෙයක් විදිහට මම යෝජනා කරනවා සීමාව ඉහළ දාගත්තොත් දැන් සීමාව වෙනස් කරන්න පුළුවන් කියලා අපිට තේරුණානේ ඉස්සෙල්ලා. යම් විදිහකින් අපි අපේ සීමාව ඉහළ දාගත්තොත් ප්‍රශ්නේ ගොඩාක් විසඳෙනවද නැද්ද? ඔන්න ඔය සීමාව ඉහළ දාගන්න ක්‍රමයක් එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවද දන්නේ නැහැ. තියෙන්න බෑද? නේද? තියෙන්න ඕනේ. තියෙන්න ඕනේ. මම අහන්නේ අපි ඇත්තටම බුදුරජාන් වහන්සේගේ ධර්මය හදාරනවද කියලා අපේ හිත වලින් අහලා බලන්න ඕනේ. ওই වගේ වැඩ පිළිවෙලක් මගේ ළඟ සිද්ධ වෙනවා කියලා මම දන්නවද? නේද? ඊට පස්සේ මේකෙන් විසඳ විසඳ ගන්න විදිහක් ධර්මයේ තියෙනවා කියලා මම දන්නවද? කොච්චර වටිනවද මේවා දැනගෙන හදාගත්තොත්? හිත හදාගන්නේ නැතුව අපි කියන හිත හදාගන්න ඕන අරවා මේවා කියනවා කිව්වට හරියන්නේ නැහැ. ඇයි ඒක දන්නේ කොහොමද හදාගන්නේ කියලා? එහෙනම් මේ තමන්ගේ මේ సంతානය සකස් කරන වැඩපිළිවෙල තේරුම් ගන්න ඕනේ. දවසින් දවස ගෙවන හැම වෙලාවකම සිහිය වැඩි වෙන්න ඕනේ. ජීවිතේ ගෙවන හැම වෙලාවකම වීරිය කියන ශක්තිය වැඩි වෙන්න ඕනේ. ඉවසීමේ ශක්තිය වැඩි වෙන්න ඕනේ. ඔය සීමා විහිලා යනවා කියන්නේ එතකොටයි. සිහිය නුවණ වීරය ඉවසීම අදිස්ථානය මෛත්‍රිය උපේක්ෂාව වැනි හිතේ ඇතිවිය යුතු ගුණාංග මොකද වෙන්න ඕනේ ක්‍රමානුකූල වර්ධනය වෙන්න ඕනේ. ආන් එක වර්ධනය වුණොත් එහෙම සිල් කැඩෙන එක අඩු වෙනවා. නේද? හිත නොසන්සුන් වෙලා උනාට ක්‍රියාත්මක භාවයට යන එක අඩු වෙනවද නැද්ද? සිහිය වැඩි කරන, වීරිය වැඩි කරන, මෛත්‍රිය වැඩි කරන, උපේක්ෂාව වැඩි කරන, අදිෂ්ඨාන ශක්තිය වැඩි කරන මොකක් හරි ක්‍රමයක් වැඩපිළිවෙලක් තියෙනවද දන්නේ නැහැ. ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවද දන්නේ මේ ගිහි ජීවිතය ගෙවන ගමන්, රස්සාවට යන ගමන්, ගෙදර දොර වැඩ කටයුතු කරන ගමන්, ඕවා වර්ධනය කරගන්න, තමන්ගේ හිත වර්ධනය කරගන්න වැඩපිළිවෙලක් සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවද? ඒක ආරම්භය කොතනද? මේකේ ආරම්භය කොතනද? ඔන්න එක පැත්තකින් කියනවා පංචශීලය කියලා. හරි. හොඳයි. දැන් පංචශීලය සමාදන් වෙලා කොච්චර කල්ද? ඔන්න පංචශීලයේ කිව්වෙ හින්දා මම කියන පංචශීලයේ කියන උත්තරේ හරි. එතනින් තමයි පටන් ගන්න ඕනේ. සීලෙන් පටන් ගන්න ඕනේ. එතකොට නමුත් ප්‍රශ්නයක් තියෙනවා. සීලය සමාදන් වෙලා කොච්චර කල්ද? දැන් සිහිය එහෙම වර්ධනය වෙලාද දන්නේ පොඩි කාලේ ඉඳන් සමාදන් වුණා කියනවා. සිහිය වර්ධනය වෙලාද? වීරිය වර්ධනය වෙලාද? ඉවසීම වර්ධනය වෙලාද? මදි. නේද? එහෙනම් අන්න ඒ සිහිය නුවණ වීරිය ඉවසීම ආදී දේවල් වර්ධනය කර ගැනීම සඳහා සිල් සමාදන් වෙන්න ඕනේ. හරි. සිල් සමාදන් වෙනවා කියන්නේ මොකක්ද? දැඩි අදිෂ්ඨානයකින්, දැඩි සිහියකින්, දැඩි වීරියකින් තමන් පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියනකොට සමාදන් වෙන්න ඕනේ. සමාදම් වෙනවා කියන්නේ මං ආය කඩන්නේ නෑ කියලා. හරිද? දැන් විනාඩි 20කට 25කට ඉස්සෙල්ලා සමාදම් වුණා නේද? අහලා බලන්න මට කියන්න එපා. නේද? අපි අපේ හිතෙන් අහලා බලන්න ඕනේ. මං ඒ වෙලාවේ සමාදම් වුණාද? සමාදම් වුණාද කියෙව්වද? දන්නේ මන් දන්නේ නේද? අපි අපෙන් අහලා බලනවා, අපේ ඇතුලෙන් අහලා බලනවා. මං සමාදන් වුණාද කියෙව්වද සමාදන් වුණාද කියෙව්වද හුඟක් අය කියලා කිව්වට එතන කිසිම චේතනාවක් අදිෂ්ඨානයක් තිබිලා නැහැ ඒක කරන්න නෙවෙයි කියලා තියෙන්නේ හරියට සින්දු කියනවා වගේ කියලා තියෙන්නේ නේද මේ බලන්න ඇයි එහෙම කියන්නේ ඒක මතක තියාගන්න මම එහෙම කියන්නේ කවුරු කෙනෙක් මෙන්න මෙහෙම කියනවා මම හෙට කොළඹ යනවා කියලා කියනවා සින්දුවකට මේ කියන්නේ ගායකයෙක් කියනවා තාලෙට කියනවා මම හෙට කොළඹ යනවා කියලා යන්නද කියන්නේ? ඇත්තටම කොළඹ යන එක්කෙනා නම් යනවා කියලා කියලා යන්න ලෑස්ති කරගන්නවා. නේද? ඒ වගේ සමහර ඇත්තෝ පංචශීලය සින්දු කියනවා වාගේ කවුරු හරි කියනකොට කියාගෙන යනවා පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. ඒකට අපිට කියන්න පුළුවන් මොකක් කියලාද? පංචශීලය කියන සින්දුව කියනවා කියලා. ඒක නිඳා කරන්නමයි කියන්නේ. ඒක කිව්වට ඒක පිළිපදින්න අදහසක්වත් නැත්තම් සමාදම් වෙන්නේ නැහැ. එහෙනම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ. Tamanට මේ උගුලෙන් ගැලවෙන්න නම් සීල් සමාදම් වෙන්න ඕනේ. හරිද? සමහර ඇත්තෝ විහාරස්ථාන වලට ගිහිල්ලා මාසෙකට සැරයක් සීල් සමාදම් වෙනවා. නාට්‍ය ගීත වාදිත විසූක දසන මාලා ගන්ධ විලේ පුර ධාරණ මණ්ඩන කියලා ඔන්න මොකද කරන්නේ උතුරු සලුත් දාලා කරාඹුත් දාලා මාලත් දාලා සරසන ඇඳුම් ඇඳලා නේද කොණ්ඩම් මොස්තර දාලා සිල් සමාදන් වෙනවා. ඉතින් අර සීලය කැඩනවද නැද්ද? මොකද්ද කියන්නේ කියලාවත් දන්නේ නැහැ. මොකද්ද කියන්නේ කියලාවත් දන්නේ නැහැ. එහෙම නේද? මොකවත් හොයන්නේ එහෙනම් එහෙම නැතුව මොකද කරන්න ඕන පංචශීලයේ පවා අපි දැඩි අදිෂ්ඨානයකින් සමාදන් වෙන්න ඕනේ. පංචශීලයේ දැඩි අදිෂ්ඨානයකින් සමාදන් වුණා වුණා කියලා හිතන්නකෝ. අපිට සාමාන්‍ය ජීවිතයේ අපි අතින් මේ ගෙවන ජීවිතයේ නිකන් ඉන්නකොට හැන්දෑවේ ගෙදර පැත්තේ මදුරුවෝ තියනවා කියලා හිතන්නකො. එහෙන් මෙහෙන් යන ගමන් මදුරුවෝ 20ක් විතර මැරෙනවා කියලා හිතන්න. අපි අද ළඟට එන ළඟට එන ගම අල්ලලා දානවා. සමාදම් වුණාට පස්සේ 20ම බේරෙයිද? ඔව්. ඔව්. ඔව්ද? නෑ 20ම කියන්න බෑ. ඇයි? සීමාව පැනනොත් අන්න හරිනේ. සීමාව පැනනොත් මොකද වෙන්නේ? එහෙනම් 10කවත් සීමාව පයින්නවා. හැබැයි වෙනදා තරම් වෙනදාට වැඩිය අඩු වෙනවද නැද්ද? හා. වෙනදාට වැඩිය අඩු වෙනවා. නේද? අන්න හරි මතක් වෙනවා. උස පයින්ද පුරුදු වෙන ක්‍රීඩකයෙක් පුරුදු වෙන බලාපොරොත්තු වෙන ක්‍රීඩකයෙක් පුරුදු වෙන්න ඕන මොනවද කරලාද? උස පැන ළමයි පුරුදු වෙන්න ඕනේ. සිහිය වර්ධනය කරන්න, වීරිය වර්ධනය කරන්න, ඉවසීම වර්ධනය කරන්න, අදිෂ්ඨානය වර්ධනය කරන්න ඕන නම් කොහොමද වර්ධනය කරන්න ඕනේ එහෙනම්? සිහියෙන් ඉඳලාමයි. වීරියෙන් ඉඳලාමයි අදිෂ්ඨානයෙන් ඉඳලාමයි නේද? ඉවසීමෙන් ඉඳලාමයි. හොඳයි. දැන් සමාදන් වුණා සීලයක්. දහවතාවක් මధుර මැරුණා තමයි. හැබැයි දහවතාවක් බේරුණා. වෙනදා 20ක් මැරුණා මෙදා පාර 10 මැරුණේ. මොකද සමාදන් වෙච්ච හින්දා. 10 දෙනෙක් බේරපු මං බේරපු හැම වෙලාවෙම වෙනදාට ඔහේ නිකන් ඉන්නකොට මරනවා. දැන් කියවන මතක් වෙනවා කියලා. අන්න ඒ බේරගත්ත හැම වෙලාවෙම ගත්ත අදිස්ථානයෙන් ඉඳලාද නැද්ද? හිටපු නැති වෙලාවල වගේකුත් තියෙනවා. නමුත් හිටපු වෙලාවල හිටියා. හරින්නේ නැහැ. ඉවසීමෙන් ඉඳලාද නැද්ද? සිහියෙන් ඉඳලාද නැද්ද? වීරියෙන් ඉඳලාද නැද්ද? එහෙනම් දහවතාවක් සිහියෙන් ඉඳලා, දහවතාවක් වීරියෙන් ඉඳලා, දහවතාවක් ඉවසීමෙන් ඉඳලා අන්න බලන් පින්නත් මේ යමෙක් තමන් ගත්ත අදිෂ්ඨානයෙන් සිහියෙන් වීරියෙන් ඉන්න හැම වාරයකම සිහිය වැඩි වෙනවා වීරිය වැඩි වෙනවා ඉවසීම වැඩි වෙනවා අදිෂ්ඨානය වැඩි වෙනවා හවුද නැද්ද ඒක එහෙමමද නැද්ද හා එහෙනම් සමාදන් වුණා නම් සීලයක් සමාදන් වෙලා ආරක්ෂා කරන හැම වෙලාවෙම අර සීමාව ඉහළට යනවද නැද්ද සිහියෙන් ඉන්න හැම වෙලාවකම සිහිය වැඩි වෙනවා වීරියෙන් ඉන්න හැම වෙලාවකම වීරය වැඩි වෙනවා. ඉවසීමෙන් ඉන්න හැම වෙලාවකම ඉවසීම වැඩි වෙනවා. පිළිගන්නවද? එහෙනම් පංචශීලය සමාදන් වෙලා ආරක්ෂා කරන හැම වාරයකම අපේ සිහිය, වීරය, ඉවසීම, අදිෂ්ඨානය, මෛත්‍රිය, උපේක්ෂාව වැනි ගුණාංග වර්ධනය වෙනවමද නැද්ද? දැන් කැඩුනා කියලා හිතන්නකෝ. කැඩුනහම මොකද කරන්න ඕන? අර විදිහට 10ක් 10ක් මැරුණා. දැන් සීලය කැඩිලා ඉන්නේ. දැන් මොකද කරන්න ඕන? ආය සමාදන් වෙන්න ඕනේ ආය බුදුරජාණන් වහන්සේ ඉදිරියේ හෝ යම් තැනකදී ආය සීල සමාදන් වෙනවා ආය සරයක් මම මේක කරන්නේ නැහැ කියලා. දෙවෙනි දවස වෙනකොට කොහොම වේද? ඊටත් වැඩි අඩු වෙනවා මරණ ගන්න. තුන්වෙනි දවසේ තවත් අඩු වෙනවා. එහෙනම් එන්ඩෙන්ඩ එන්ඩෙන්ඩ එන්ඩෙන්ඩ රැකගන්න පුළුවන් හැකියාව ඉවසන්න පුළුවන් හැකියාව අදිෂ්ඨානය කැඩෙන්නේ නැතුව ඉන්න පුළුවන් හැකියාව වීරය ඔක්කොම වැඩෙනවද නැද්ද? ආං කුසල් වැඩෙනවා. දස කුසල් කියලා දේශනා කරේ මොනවද? ප්‍රාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී, මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී. ආ බලන්න දස කුසල් මේ විදිහට දිගට ගිහින් මොකද කියන්නේ? එහෙනම් කුසල් වර්ධනය කරන්න තියෙන ප්‍රායෝගික ක්‍රමය ඒ ක්‍රමය ආරම්භ වෙන්නේ කොතනින්ද? සිල් සමාදන් වෙලා සිල් සමොකක් හරි සීලයක් සමාදන් වෙලා ආරක්ෂා කරන්න ඕනේ. අපේ බොහෝ බෞද්ධත්වෝ සිල් සමාදන් වෙන්නේ නැහැ. සිල් කියවනවා. කියවලා නිකන් ඉන්නවා. හරි. එහෙනම් අපි මේ නරාවලෙන් අත මිදෙන්න නම් මොන දුකක්ද විඳින්නේ කියලා බලන්නකෝ. නේද? හැම වෙලේම තරහ හැම වෙලේම පශ්චාත්තාප ඇති වෙනවා. නොසන්සුන්කම් ඇති වෙනවා. නේද? හ්ම් අනිත්‍ය අමතක වෙලා යනවා. මැරෙනවා කියලා අමතක වෙලා යනවා. හ්ම් මෛත්‍රිය නැති වෙලා යනවා. හ්ම් ඒ විතරක් ඈ නේද? වෙලාවකට මැරෙන්නත් හිතෙනවා. ඒ තරම් පීඩාකාරී අනුන්ගේ පුංචි වචනයකට අනුන්ගේ පොඩි ක්‍රියාවකට කොච්චරනම් පීඩාකාරී වෙනවද? ඔක්කොම දුක් විඳිනවා. එතකොට මේ දුක් වලින් අයින් වෙන්න මොකද කරන්න ඕන? ලෝකය අවබෝධ කරගන්න ඕනේ. අවබෝධ කරගන්න නම් අපේ හිත ප්‍රබල කරගන්න ඕනේ. හිත ප්‍රබල කරගන්න නම් ඔන්නේ සීමාව පෞසිද්ධ වෙන එක නවත්ත ගන්න ඔන්නේ සීමාවල් වර්ධනය කරන්න ඕනේ. එහෙනම් එවැනි උතුම් තත්වයකට යන්න ආරම්භක වැඩපිළිවෙල විදිහට අපි නිවන් අරමුණු කරගෙන මොකද කරන්නේ? ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා, අදත්තාදානයෙන් වෙන් වෙනවා, කාමයේ වර්ධය හැසිරීමෙන් වෙන් වෙනවා ආදි වශයෙන් වෙන්වීම සමාදන් වෙන්න ඕනේ සිහියෙන්. හරිද? එතකොට බලාගෙන ඉද්දි මොකද වෙන්නේ? Tamange අර ඉවසීමේ සීමාව වැඩි වෙනවා. වැඩි වෙනවා දවස ගන්න වැඩි වෙනවා. අදිෂ්ඨානෙ වැඩි වෙනවා. මම පුංචි දෙයක් අහන්නම් නිකමට. ලෞකික ජීවිතයේ යම් දෙයක් දිනු කරගන්න යන කෙනා අධ්‍යාපනය කරලා ව්‍යාපාරයක් කරලා මොනවා හරි පැත්තකින් ඒ අයට ඒ අයටත් හොඳට අදිෂ්ඨාන ශක්තිය වුණද නැද්ද? වීරිය ඕනද නැද්ද? ඉවසීම ඕනද නැද්ද? එහෙනම් ලෞකික ජීවිතේ දිනු කරගන්නත් පංචශීලය කියන්නේ හිත පුරුදු කරන වැඩපිළිවෙලක්ද නැද්ද? අනිත් එක ලොකු කුසලයක් ඒක ලොකු පිනක් ඒක. පෙර පින් කළ ඇති බව කියන මංගල කාරණාවක්. නේද? කූට දත්ත කියන සූත්‍ර ධර්මය අරන් බලන් පින්නත් මෙහි සඳහන් වෙන මෙන්න මෙහෙම. කූටදත්ත බ්‍රාහමණය බුදුරජාණන් වහන්සේගෙන් ගිහිල්ලා විමසනවා මේ භාග්‍යවතුන් වහන්සේ නැද්ද මේ මට ලොකු පිනක් කරගන්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාංගික දානයක් දෙන්න කියලා. ඊටත් වැඩි පිනක් කරගන්න. ඒතර කියන සංඝාවාසයක් හදලා පූජා කරන්න කියලා. ඊටත් වැඩි පිනක් කරගන්න කියලා අපිලා දේශනා කරා සිහියෙන් තෙරුවන් සරණ යන්න කියලා. ඊටත් වැඩි පිනක් කියන දේශනා කරා පංචශීලය සමාදන් වෙලා ආරක්ෂා කරන්න කියලා. එන පින් කරගන්න බොහෝ පින් කරගන්න සල්ලි ඕනද? නෑ. අපිට ලොකු හැඟීමක් තියෙන්න ඕනේ. අපි මේ සීලය හරියට ආරක්ෂා කරන්න ඕනේ කියලා. පංචශීලය ආරක්ෂා කරගන්න අතරේ ලොකු පින් සිද්ධ වෙනවා. ආන්ගේ පුණ්‍ය ශක්තිය හින්දා අපේ තියෙන කර්මයන් පවා අඩු වෙලා යනවා. පෙර කරපු කර්මයන් පවා පරිසම්පදින්නේ නැතුව අඩු වෙලා යනවා. තව බොහෝ දේවල් තියෙනවා ඒ පිළිබඳ කියන්න. අද අපි දැන් සාකච්ඡා කරේ මෙන්න මේ මගේ සීමාව වැඩි කරගන්න එනම් පුළුවන්ද බැයිද? හරියට ওই වගේ සමාදන් වෙලා ආරක්ෂා කරලා පුරුදු පුහුණු කරොත් ඉවසීමේ ශක්තිය වැඩි වෙනවද නැද්ද? වීරිය වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවමයි. ආයසරයක් මං අහනවා. මං කිව්වේ හින්දාද කියන්නේ? මේ බලන්නකෝ දැන් මන්නේ කිව්වේ. මං කිව්වට මං කිව්ව හින්දා නෙවෙයි කියන්නේ. ඊළඟට මම අහනවා තව ලස්සන ප්‍රශ්නයක්. කරලාද කියන්නේ? කරලාද කියන්නේ? නෑ. අන්න බලන්න ධර්මයේ තියෙන ආශ්චර්යය. ධර්මයේ නිවැරදි කියලා දැනගන්න පින්වත්නි කරලා කියන්න අවශ්‍යතාවයක් නෑ. ඊට කලින් දන්නවා කෙරුවොත් වෙනවාමයි කියලා. එක. හරි. ඊළඟට බලන්න ධර්මයේ තියෙන අනිත් ආශ්චර්යය කවුරුත් කිව්වටම පිළිගන්න ඕනේ. ධර්මය කියන්නේ අපේ ක්‍රියාකාරීත්වය. අපේ ක්‍රියාකාරීත්වය ගැන තීරණය ගන්න අපිට පේන්නම තියෙන මේක කරොත් මේක වෙනවමයි කියලා. ඒකින්ද කියන පමණින්ම නෙවෙයි. දැන් මම අහන මේ අත්තන්ගේ නිකමට දෙයක්. දැන් ගෙදර ගිහලා කරන්න දෙයක් තියෙනවද නැද්ද? මොකද්ද? සීල් සමාදන් වෙලා ආරක්ෂා කරන ගමන් නිවසේ ආව සමාදන් කරවන්න ඕනේ. ශිෂ්‍යත්ව ලියන්න ඉන්න ළමයි ගෙදර ඉන්නවනම් මොකද කරන්න ඕන? සාමාන්‍ය පෙළ ලියන්න ඉන්න ළමයි ගෙදර ඉන්නවනම් මොකද කරන්න ඕන? සමාදන් කරවන්න ඕනේ. ව්‍යාපාරයක් කරන කෙනෙක්ද ඉන්න නම් මොකද කරන්න ඕන? සීල් සමාදන් ඇයි ඒ? ශිෂ්‍යත්ව ළමයට ශිෂ්‍යත්ව පාස් වෙන්න තියෙන හොඳම ක්‍රමේ අදිෂ්ඨානය ඕනේ යාට. සිහිය ඕනේ, වීරිය ඕනේ, ඉවසීම ඕනේ. නේද? එහෙනම් තමන්ගේ ඕනම කෙනෙකුට තමන්ගේ පෞරුෂය කියලා කියන්නේ ඒක. හොඳ සිහියකින් ඉන්නවනම්, හොඳ වීරියකින් ඉන්නවනම්, හොඳ ඉවසීමකින් ඉන්නවනම් නේද? මහා ප්‍රබල චරිතයක් බවට පත් වෙන ඕන කෙනෙක්. අන්න ඒ ප්‍රබල චරිතය බවට තමන්ටපත් වෙන්න පංචශීලයෙන් ලැබෙන පිටුවහල පේනවද? නේද? සීමාව ඉහළ දාගන්න පුළුවන්. සීමාව ඉහළ දමා ගැනීමෙන් වෙන්නේ මොකද්ද? වෙනදා තරහ ගිහිල්ලා වැරදි වෙච්ච ඒවා වෙනදා රාගාදී කෙලෙස් ධර්ම හින්දා වැරදි වෙච්ච ඒවා වෙනදා ඊර්ෂියාව ක්‍රෝධ වෛර හින්දා වැරදි වෙච්ච අවස්ථා වලින් අත මෙදෙන්න පුළුවන්කම තියෙනවා. ආන් ඒක තමයි පරිඋත්තාන මට්ටමට යන්න ඉස්සලා ආරක්ෂා කරගන්න පුළුවන්. එතකොට හැම ධර්ම දේශනාවකින්ම බලාපොරොත්තු වෙන්නේ ප්‍රායෝගිකව කරන්න වැඩක්. මං කියවනේ ධර්ම කරුණු එකතු කරන්න නෙවෙයි. අනුසය පරිඋත් ทาน විදික්‍රමන වචන තුන දැනගෙන හිටියේ නැතත් කමක් නැහැ. පංචශීලය සමාදන් වෙලා ආරක්ෂා කරොත් වැඩේ වැඩේ වෙනවා. නේද? එහෙනම් අද අපි ඉගෙන ගත්තා අන්නේ කාරණාව. ඒ අනුව දැන් ජීවිතේ පිළිපදින්න ඕනේ. එහෙනම් මොකද කරන්න ඕන? දවස ගානේ කොහරි එහෙනම් පිළිවෙලකට සීල් සමාදන් වෙන්න වැඩ පිළිවෙල හදා ගන්න ඕනේ. කැඩුනොත් සිහියෙම දැනගෙන නැවත සමාදම් වෙන්න ඕනේ. ගෙදර කට්ටිය ඔක්කොම එකතු වෙලා හොඳට බුදුන් ඇඳලා ඔන්න පුළුවන් නම් කට්ටියට කතා කරගන්න පුංචි අය ඔක්කොම අද කොහොමද ඔයාගේ අතින් පංචශීලෙ මොනවද කැඩුනේ මං ආය කඩන්නේ නැහැ කියලා අන්න ගොඩාක්වත් නැහැ පුළුවන්. හැන්දෑවට එකතු වෙලා ශරීර පිරිසිදු කරගන්නවා වාගේ ළමයින් අරගෙන පිරිසිදු කරනවා නේද? ඒ වගේ ඒ කට්ටිය හිත් ටිකක් පිරිසිදු කරලා දානවා. ඔන්න පුතේ අද ඔයාටින් දෙස දෙන්නෙක් මැරලා තියෙනවා මදුරු හෙට එක්කෙනෙක්වත් මරන්නේ නැහැ ඔන්න කියලා සමාදම් කරනවා. ඒ ප්‍රාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා නේද? කියන්නේ ඉස්සෙල්ලා අරක තේරුම් කරලා දීලා සිල්පදේ කියලා බුදුරජාන් වහන්සේ ළඟට එක්කන් ගිහිල්ලා මේ ගෙදර බුද්ධ වන්දනා කරන තැනක් හදාගෙන බෞද්ධ විදිහට සීල් සමාදන් වෙලා කටයුතු කරනවා නම් පංචශීලය කප්පුකප් පහළ වුණා වාගේ. ඒ පිළිබඳව බොහෝ දේවල් කියන්න තියෙනවා නමුත් කරන්න දෙයක් දැන් තියෙනවා එමනම් මේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ මේ වගේ අපේ හිත වර්ධනය කරගන්න වැඩපිළිවෙළවල් ප්‍රායෝගික වැඩපිළිවෙළවල් අපි සාකච්ඡා කරනවා. සාකච්ඡා කළා ඒ ජීවිතේට එකතු කරගන්න ඕනේ. එකින් එක එකින් එක එකතු කරගන්න ඕනේ. ආන් එහෙම එකතු කරගෙන අපි මහා ශක්තිමත් පිරිසක් බවට පත් වෙන්න ඕනේ. දුක් ඔක්කොම නැති කරගන්න ක්‍රමවේද. හෙට දවසේ අපි සාකච්ඡා කරනවා මොකක්ද සමාධිය කියන එකෙන් මොකක්ද සිද්ධ වෙන්නේ මේ මේ தত্ত্বය අයින් කරගන්න හෙට උදෑසන 8ට සිද්ධ වෙන ධර්මදේශනාවෙන් සාකච්ඡා කරන්නේ සමාධියෙන් කොහොමද මේ කෙලස් ධර්මයන් යට කරගන්න ලැබෙන රුකුල මොකක්ද ප්‍රායෝගිකව කියලා. ඉතින් ඒකින්ද අද දවසේ මේ ධර්මදේශනාවට දායකත්වයේ දරලා මේ ඇත්තෝ ඉතා විශාල පුණ්‍ය කර්මයක් කරගත්තා. පංචශීලයේ ආරක්ෂා කරගන්න බැරුව අසරණ වෙලා ඉන්න පිරිසක් ඉන්නවා. ඇයි ඒ සීමාව පයින් හින්දා? නේද? අන්න ඒ කට්ටිය මේ ධර්මය අහුවොත් එහෙම මොකද වෙන්නේ? ආ ඉන්න මම මේක කරන්නම් මාත් මටත් මමත් ඕක තමයි හොයාගෙන හිටියේ කියලා ඔන්න වැරද්ද වැරද්ද පාලනය කරගන්න නවත්ත ගන්න ක්‍රමවේදයක් යාලට ක්‍රමයක් හම්බෙනවා. ආන් මේ වගේ ක්‍රමයක් හම්බෙලා එයාලයි වැරද්ද නවත්ත ගත්තොත් එයාලගේ අනාගත අපාදුක් අයින් වෙනවද නැද්ද? එහෙනම් කොච්චර ලොකු පිනක්ද ධර්ම දානය කියලා කියන්නේ. මේ අත්ව කල්පනා කරා බණ අහලා විතරක් අපි විතරක් බණ අහලා හරියන්නේ නැහැ. අනිත් අයට අස්වන්න ඕනේ. එහෙනම් අද දවසේ මේ සාකච්ඡා කරපු ධර්මයේ ලෝකේ කොහේ හරි නම් කවුරු කෙනෙක් අහලා එයාගේ ජීවිතයට මේ සමාදන් වෙලා පරිඋත් ทาน සීමාව ඉහළ දාගන්න ක්‍රමය දැනගෙන ක්‍රියාත්මක භාවයට ගන්න වාරයක් වාරයක් වාරයක් ගානේ මේ අත්තන්ට බොහෝ පින් සිද්ධ වෙනවා. මේ දායකත්වයේ දරපැත්තන් ලොකු පින් සිද්ධ වෙනවා. එහෙනම් අපි ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරගන්නවා බොහෝ පින් සිද්ධ කරගත්ත කරගන්න උල්පතක් සපයාගත්ත ධර්ම දානය සිද්ධ කරපු මේ පින්වත් අය කෙරෙහි මේ ඇත්තන්ට මේ ආනිසංස වාරය තමන්ගේ චිත්තසංතානයේ සියලු දුක් නිවෙන්න හේතු වේවා. සසර දුක් නිවේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට මේ හැම දිනාටම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ 9 වෙනි ධර්ම දේශනාවේ දායකත්වය ලබාගත්තේ වැලිකන්න වග පදිංචි ජී.කේ. රත්නසිරි පීටර් මහතා ඇතුළු සහෝදර සහෝදරයන් පිරිස පින් අනුමෝදනා කිරීම කියලා සඳහන් කරලා තියෙනවා දරණියගල අංහෙට්ටිගම ගලපහල විසූ ජී.කේ පීටර්සින්යෝ පියාණන්ට එම්.ජී. ජේනෝනා මෑණියන්ට ජී.කේ මధుරපාල ජයන්ත පීටර් සහෝදරයාට එම්.පී. ගුණවර්ධන සහෝදරයාට වැලිකන්න වග පදිංචිව සිටි WMD විලියම් මාමණ්ඩියට DJ රාජපක්ෂ නැන්දනියට ඇතුළු සියලු මියගිය ඥාතින්ට පින් අනුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන අතර සුජීවත සිටින එම්.ජී. ප්‍රේමරත්න පොඩිමාම ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුව සම්පතහා දීර්ඝායුෂ පිණිසත් සුවසේම පාරමී පුරාගෙන ධර්මාභෝධය ලැබීම පිණිසත් සෙත් ප්‍රාර්ථනා කරනවා. දේශකයන්න් වහන්සේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඇතුළු සියලු පූජනීය මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා පූජ්‍ය දරණාගම කුසල දම් හිමියන් ඇතුළු බෞද්ධ ජනකාය සියලු කාර්මණලෙසෙත් ප්‍රාර්ථනා කරනවා ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා ඒ ඇත්තම බලාපොරොත්තු වෙච්ච ආකාරයටම සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිරෝගී ජීවනය ලැබේවා. මේ පරිලෝකියත්තන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙපාර්ශ්වයට මුතුන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. එම ධර්ම දේශනාව සිදු කළ කුසල බලයෙන් පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයව අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදුනාද දී ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු